සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ඔබ නැවතත් සජීවීව බෞද්ධ රූපවාහිනිය සමගින් අපි දැන් සූදානම් වෙන්නේ සූත්‍ර ධර්මදේශනාව සජීවී වැඩසටහන ආරම්භ කරන්න. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කොට සිටින තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ඊ타ම নমස්කාරපූර්වකව අද සූත්‍ර ධර්මදේශනාව දෙසා පිළිගනු ලබනවා අද මේ ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයේ ලබා දෙන්නේ පිටකොට්ටේ රජමහා විහාරපාරේ අංක 80න් 1 නිවසේහි පදිංචි සුනිල් අමරනායක මහතා සහ මාලනී අමරනායක මහත්මියගේ දායකත්වයෙන් යුතුව අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පෙර ආදුව විහාර මන්දිරයේ වැඩ සිටින ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරමු ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දෙහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව ආරම්භ කරන්නට ආරාධනය කරමු. හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවන අතරතුරේ අද දායකත්වයේ ලබාගත් සුපින්වතුන් ඒ කටයුතු මෙලෙසින් ඉටු කරනවා. නිකායේ අනාථපිණ්ඩික වර්ගයේ අනාථපිණ්ඩික සූත්‍රයයි අද සූත්‍ර ධර්මදේශනාවේ මාතෘකාව බවට පත් වෙන්නේ. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. අපි සියලු දෙනා සාදුකාරයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට.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 තමයි පින්වත්නි අපි ඊ타ත්ම දුර්ලභ මනුස්සෝත්පත්තියක් ලැබලා තියෙන අපි උතුම් බුද්ධ ශාසනයක් තුල උප්පත්තිය ලැබලා තියෙනවා ඒ නිසා මේ මනුස්ස ජීවිතය ලබාගත් අපේ තියෙනා වූ එකම වගකීම වන්නේ පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් මේ දුක ඇති කරන සංසාරයෙන් මේ සසර කතරෙන් ඈතර වීම පිණිසම ලෞතර සද්ධර්මය අවබෝධ කරගන්නවා කියන දිස්කාණයමයි අපි ළඟ තියෙන්න ඕන. ඒ නිසා පින්වත්නි අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ඩ මේක පවත්වන්ඩ දායකත්වයේ සපයන්නේ පිටකෝට්ටේ රජමහා විහාරපාරේ අංක 80 එක නිවසේ පදිංචි සුනිල් අමරනායක මාතා සහ මාලනී අමරනායක මහත්මියගේ දායකත්වයෙන් ඒ නිසා පින්වත්නි අද මේ සද්ධර්ම දේශනාවට බැතිබර දායකත්වයේ පින්වත් පිරිස තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අද මේ පින්වත් පිරිස වෙනුවෙන් දේශනා කරන්නට කියලා අපිට යෙදිලා තියෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි ග්‍රන්ථයට අයිති වන අනාථපිණ්ඩික වර්ගයේ අනාථපිණ්ඩික සූත්‍රයයි. පින්වත්නි දිනක් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේහි රාත්‍රිය ඒකාලෝකමත් කරමින් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් පැමිණිලා තථාගත බුදුරජාණන් වහන්සේට මහත් ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කොට එක්කත් පසව සිටගෙන ප්‍රකාශයන් ගාථා හතරක් ගාථා හතරක් සජ්ජායනය කරලා තථාගත බුදුරජාණන් වහන්සේට නැවතත් වන්දනා කරලා අතුරුදහන් වෙලා ගියා. පින්වත් මේ ගාථා හතරේ සිංහල තේරුම් වශයෙන් මේ පළවෙනි ගාථාවෙන් දේශනා කිව්වේ සංඝ විසින් වහන්සේලා සහ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ජේතවනාරාමේ වැඩ වාසය කරන දකින්න මට මහත් ප්‍රීතියක්මයි කිව්ව ඇති වෙන්නේ. මහත් ප්‍රීතියක්මයි කිව්ව ඇති වෙන්නේ. දෙවෙනි කාරණාව වශයෙන් කියනවා යම් කිසි පුද්ගලයෙක් පිරිසිදු වෙන්නේ කර්මයෙන් විද්‍යාවෙන් ධර්මයෙන් සීලයෙන් කිව්වා හැබැයි ගෝත්‍රයෙන්වත් ධනයෙන්වත් පිරිසිදු වෙන්නේ නැහැයි කිව්වා ඔන්න පිරිසුදු වීමේ ස්වභාවය තුන්වෙනි ප්‍රකාශනයක් සිදු කරා නුවණැති පුද්ගලයන් අභිවෘද්ධිය දක්නා පුද්ගලයන් යෝනිසෝ මනසිකාරයේ යෙදිලා ඒ ආර්ය මාර්ගයෙන් පිරිසුදු භාවයට පත් වෙනවා. ඒ ආර්ය මාර්ගයෙන් පිරිසුදු භාවයට පත් වෙනවා කියුවා. හතරවෙනි කාරණා වශයෙන් කිව්වා ප්‍රඥාවෙන් සහ සීලයෙන් ලොවෙන් ඈතර වෙච්ච උත්තමයන් අතර ශ්‍රේෂ්ඨ සම්පන්න වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කිව්වා. මේ ප්‍රකාශයන් හතර සිදු කරලා ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ජේතවනාරාමෙන් අතුරුදහන් වෙලා ඊට පසුදා උදෑසන තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා එකතු වන අවස්ථාවේ දේශනා කරන පින්වත් මහණෙනි ඊ රාත්‍රියේ මේ ජේතවනාරාමයේම ඒකාලෝක කරමින් දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මෙන්න මෙහෙම ගාථා හතරක් ප්‍රකාශ කරා කිව්වා. මොකද්ද ගාථා හතරේ පළවෙනි එක මහා සංඝරත්නය සහ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මට හරි සතුටුයි කිව්වා. දෙවෙනි කාරණාව කොමක්ද කිව්වේ? යම් කිසි පුජ්‍යලේ පිරිසුදු වෙන්නේ කර්මයෙන්, විද්‍යාවෙන්, ධර්මයෙන්, සීලයෙන් කිව්වා. එහෙමද කියලා කියනවා හැබැයි ගෝත්‍රයෙන්වත් ධනයෙන්වත් පිරිසුදු වෙන්නේ නැහැයි කියලා. තුන්වෙනි කාරණා විදිහට කියනවා නුවණති පුද්ගලයන් විසින් නුවණ තියෙන පුද්ගලයන් අභිවෘද්ධිය දකින පුද්ගලයන් ඒ ඇත්තන් යෝනිසෝ මනසිකාරයේ යෙදිලා ඒ ආර්ය මාර්ගයෙන් පිරිසුදු භාවයටපත් වෙනවා කියනවා. හතරවෙනි කාරණාව කියනවා සීලයෙන් සහ ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨතම වන්නේ කවුරු කියලාද? සාරිපුත්ත මහරහතන් වහන්සේද. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකත් අතට ඔයනම් ආවේම කවුද? අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාම තමයි කියනවා. ඊට බුදුරජාණන් වහන්සේ විසින් සාදු සාදු ආනන්දේ හරි කිව්වා. ඒ ආනන්ද හාමුදුරුව දේශනා කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේදී ධර්මයේ දේශනා කරන්න වැඩියේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි හරි පැහැදීමක් තිබුණ අනාථපිණ්ඩික සිටුතුමාගේ. ඒ නිසා ඔය ආවේම අනාථපිණ්ඩික සිටුතුමා මේ දිව්‍ය පුත්‍රයාමයි. අන්න බලන්න ඔබ පින්වත්නි. එතකොට එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොත කියලා සද්ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරපු ධර්ම නිසා සෝතාපන්න ඵලයේ පිහිටලා තමයි එයා මිය පරලොව ගියා තුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුණා. ඒ එහි උප්පත්තිය ලැබලා නැවත දැන් manuss ලෝකයට ඇවිල්ලා හරි සතුටෙන් මේ උදාන වාක්‍ය ටික කියලා යනවා. ඇයි එකක් අතට එහෙම කියන්න තව හේතුවක් තමයි පින්වත්නි ජේතවනාරාමේ කවුද හැදුවේ? අනාථපිණ්ඩික සේතුතුමා. ඒ සතුටක් තියෙනවනේ. ඒ සතුටත් මූලික කරගෙන ඒ වගේම දිව්‍ය ලෝකයේ උප්පත්තියට ඒ වගේම ආර්ය මාර්ගයේ පිහිටන්න උදව් කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වර්ණනාව සිදු කරලා තමයි අතුරුදහන් වුනේ. ඉතින් පින්වත්නි එහෙනම් ඔබ කල්පනා කරන්න මෙහෙම. එදා අනාථපිණ්ඩික සිටුතුමා ඒ ආරාමයේ හදලා දුන්න විශාල ධනස්කන්ධයක් වියදම් කරලා ඒකේ සතුටත් ඇවිල්ලා ප්‍රකාශ කරා. ඒ වගේම එතුමා මරණාසන්න මොහොතේ සද්ධර්මය අහනකොට කඳුළු සැලුවා. ඇයි ස්වාමීනි මෙච්චර වටින ධර්මයක් තිබිලා අපිට මේක දේශනා කළේ නැත්තේ කියලා. ඒ නිසා ඒ මොහොතේ ඒ අහපු ධර්මයේ තුලින් සෝතාපන්න ඵලයේ පිහිටියා. ඒ නිසා අන්න බලන්නකො ඒ ගැන වාක්‍ය ඒ ගැන දේශනා දෙකක් කරා යා. කතා දෙකක් කිසිම පුජ්‍යලේ ගෝත්‍රයෙන්වත් ධනෙන්වත් පිරිසුදු වෙන්නේ නම් නෑ කියලා. ඔන්න බලන්නකෝ. දැන් ඕගොල්ලෝ පිරිසුදු වෙන්න කියලා හිතාගෙන ඉන්නේ කොමකින්ද? අපිට හිතෙන්නේ අපි පිරිසුදු බවටපත් වෙන්නේ නම් සල්ලි ටිකක් තිබුණොත් හරි. තානමානාන්තර ටිකක් තිබ්බොත් අපි පිළිගන්නව පිරිසුදුයි හොඳයි කියලා හිතනවා. ඒ වගේම කුලය ගෝත්‍රය උසස් වුණොත් හොඳයි කියලා. නමුත් අන්න අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රය කියනවා ඒ එකකින්වත් පිරිසුදු භාවයටපත් වෙන්නේ නැහැ කියනවා. යමෙක් පිරිසුදු භාවයට පත්වන්නේ කර්මයෙන් විද්‍යාවෙන් ධර්මයෙන් සීලයෙන් ඔන්න බලන්න පිරිසුදු භාවයටපත් වෙන්නේ කර්මයෙන්ුයි විද්‍යාවෙන්ුයි ධර්මයෙන්ුයි සීලයෙන්ුයි ඔන්න පිරිසුදු වෙන්න ඔබට පිරිසුදු වෙන්න නම් ඔන්න කළ යුතු දේ ඒ වගේම තුන්වෙනි කාරණාවක් ගාතාවක් විස්තර කරනවා නුවණ තියෙන පුරුෂයෝ නුවණ තියෙන පුද්ගලයෝ හොඳට තේරුම් කරගන්න මේ වචන නුවණ තියෙන පුද්ගලයෝ අභිවෘද්ධිය දකින පුද්ගලයෝ බලන්නකෝ නුවණ තියෙන අභිවෘද්ධිය දකින පුද්ගලයෝ යෝනිසෝ මානසිකාරයේ යෙදිලා ආර්ය මාර්ගයෙන් පිරිසුදු වෙනවලු. තේරෙනවද දැන් කියන එක? එහෙනම් එහෙනම් යෝනිසෝ මනසිකාරයේ යෙදිලා ඒ ආර්ය මාර්ගයෙන් පිරිසිදු වෙනවලු. පින්වන්නේ එතකොට කුමක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? කුමක්ද ආර්ය මාර්ගය කියන්නේ? කුමක්ද විද්‍යාව කියන්නේ? කුමක්ද ධර්මය කියන්නේ? කුමක්ද සීලය කියන්නේ? කුමක්ද කර්මය කියන්නේ? ඔන්න පිරිසුදු වෙන ටික. ඒ නිසා පින්වත්නි අපි දැනගත යුතුයි අපි දැකගත යුතුයි අපේ පාරිශුද්ධත්වයට බාටපත් වෙන්න පිරිසුදු භාවයටපත් වෙන්න පුළුවන් ඔය කාර්ණාටික අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රය කිව්වත් ඔය එයා පුරුදු කරගත්ත බුද්ධ භාෂිත ටික. ඒ නිසා දැන් අපි කල්පනා කරමු අපි දැන් නුවණින් විමසමු කොහොමද දැන් අපි පිරිසුදු වෙන්නේ? කොහොමද අපි දැන් පිරිසුදු වෙන්නේ කියලා. පින්නනි අපි පිරිසුදු වෙන්න නම් අපිට පිරිසුදුභාවය ඇති කරගන්න නම් විද්‍යාව පහළ වෙන්නම විද්‍යාව පහළ වෙන්නම ඕන. ධර්මය විද්‍යාව පහළ වුණා කියන්නේම ධර්මයයි අවබෝධ වෙන්නේ. ඒ ධර්මය අවබෝධ වුණාම කියලා කියන්නේ ඊළඟට අපි දන්නවා එහෙනම් විද්‍යාව පහළ වුණා ධර්මය අවබෝධ වුණා ඒ කියන්නේ එතන සීලයත් රැකෙනවා ඒ වගේමයි ඒ ක්‍රියාදාමයට යෝනිසෝ මනසිකාරයේ දායකත්වයේ තියෙනවාමයි. පින්වන්දි නම් අපි කුමක්ද මේ යෝනිසෝ මානසිකාරයේ යෙදෙනවා කියන්නේ? මානසිකාරය දැන් අපිට විද්‍යාව පහළ කරගන්න අතින් පයින් බෑ. විද්‍යාව පහළ කරගන්න අතින් පයින් බෑ කියවලා කරලා බෑ නුවණින් විමසලමයි විද්‍යාව පහළ කරගන්න ඕන. මානසිකාරයේ යෙදිලමයි විද්‍යාව පහළ කරගන්න ඕන. එහෙනම් කුමක්ද මානසිකාරය යෝනිසෝ මානසිකාරය යෙදෙනවා කියන්නේ යෝනිසෝ මානසිකාරයේ යෙදෙනවා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගැනීමයි මේ ලෝකයේ ඇතිතතු අවබෝධ කර ගැනීමයි මේ ලෝකයේ සත්‍ය අවබෝධ කර ගැනීමයි ඒ කියන්නේ මේ ලෝකේ යථා භූත ඥානය අවබෝධ කර ගැනීමයි. ඒක තමයි අපිට තියෙන්නේ. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටින කාලයේ නැත්නම් බුදුවරයෙක් ලොව සිටින කාලයේ බුදුවරයෙක් ලොව නැති කාලයේ බුදුවරයෙක් ලොව ඇති කල්හිත් බුදුවරයෙක් ලොව නැති කල්හි ලෝකයේ පවතින ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයේ සදාතනික ධර්මතාවයක් කාටවත් වෙනස් කරන්නට කාටවත් වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා කුමක්ද කරන්නේ? ඒ ලොවේ තියෙන සත්‍ය දහම අවිද්‍යාවෙන් අන්ධකාරයෙන් වැසී සිටින සත්වයන්ට පෙන්වලා දෙනවා. උන්වහන්සේලා අවබෝධ කරගෙන මේ ධර්මය අපිට කියලා දෙනවා මහණෙනි මෙය තමයි දුක. මින් තමයි දුක ඇති වෙන්නේ. මේ ක්‍රමෙන් තමයි දුක නැති කළ යුත්තේ. මේක තමයි දුක නැති කරන්නා වූ මාර්ගය කියලා ආර්ය සත්‍ය විස්තර කරනවා. ඒක ආර්ය සත්‍ය පින්වන්තේ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ලෝවේ තියෙන එකම සත්‍යයයි. එතකොට පින්වත්නි ඒක තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් දැන් මේ පින්වත් අය දන්නවා එහෙනම් අපි දැන් දැන් නුවණින් විමසමු යම් ප්‍රමාණයක් දැන් මෙහෙම කොමක්ද දැන් මේ ලෝකේ තියෙන සත්‍ය කියන එක බුදුවරයෙක් ලොව ඇති කල්හි බුදුවරයෙක් ලොව නැති කල්හි පවතින සත්‍ය දහම් මොකද්ද ඒ සත්‍ය දහම තමයි පින්වත්නි දුක්ඛ ආර්ය සත්‍ය සමුදය ආර්ය සත්‍ය නිරෝධ ආර්ය සත්‍යය මාර්ගාර්ය සත්‍ය. එහෙනම් මේ ඒක තමයි ලෝකේ තියෙන සත්‍ය හතර. එතකොට එයනම් ලෝකයේ තියෙන සත්‍ය හතර අපි මේ සත්‍ය හතර කුමක්ද කරන්න ඕන පින්වත්නි? ඒ සත්‍ය හතර අවබෝධ කරන්න ඕනේ. දැන් එතකොට ඔබ දැන් කල්පනා කරන්න මෙහෙම පින්වත් දැන් දුක කියන්නේ කුමක්ද දුක කියලා කියන්නේ අපි දන්නවා මේ දුක්ඛ ආර්ය සත්‍ය යටතේ අපි විස්තර කරන දුක නේ එතකොට ඒ වගේම දුක ඇතිවෙනා වූ කාරණයක් විස්තර කරනවා ඒ වගේම දුක නැතිවීමත් විස්තර කරනවා දුක නැති කරන්නා වූ මගත් විස්තර කරනවා. පින්වන්දි ඔබ කල්පනා කරගන්න මෙහෙම දුක කියලා කියන්නේ පින්වන්දි ජාතිය දුකයි. ජරාව දුකයි. ඒ වගේම මහලු වීම, ලෙඩවීම දුකයි. මරණයටපත් වීමත් දුකයි. කැමති දේ නොලැබී යාමත් දුකයි නේ නැ අප්‍රියන් හා ඉක්වීමත් දුකයි. කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධයම දුකයි කියලා. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න පින්වත්නි ජාතිය කියනකොට ඔබ කල්පනා කරන ජාතිය කියන්නේ ඉපදීම දුකයි. මරණය දුකයි. මේ කැමැති දෑ නොලැබීම දුකයි. එතකොට පින්වත්නි දැන් ඔබ නුවණින් විමසන්න මේ ජාතිය දුකයි කියන්නේ ජාතිය කියන්නේ ආයතනයන්ගේ පහළවීම දුකයි ආයතනයන්ගේ පහළවීම දුකයි එතකොට පහළ වුණු ආයතනයන්ගේ නැතිවීම දුකයි පහළ වුණු ආයතනයන්ගේ නැතිවීම දුකයි එහෙනම් ඒ જાතියයි ඒ කියන්නේ ඉපදීමයි නැතිවීමයි ඒ කියන්නේ මරණයයි අතර තියෙනවා වයසට යාම ලෙඩවීම තියෙනවා. ඒ අතරේ තියෙනවා කැමති දේ නොලැබී මේ ලක්ෂණ තියෙනවා. මේ දුකයි. එහෙනම් දැන් ඔබ කල්පනා කරගන්න ආය දැන් අපිට කාල වේලාව අනුව අපි කතා කරන්න වෙන්නේ සීමිත වෙලානේ. එතකොට ආයතනයක්ගේ පහළවීම කියන්නේ જાතියයි. ආයතනයක් පහළ වෙනවා කියන්නේ පින්වත්නි ස්කන්ධයන්ගේ පහළවීමයි. මොනෝද ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ? දැන් අපි දන්නවා ආයතනයක් පහළ වුණා කියන්නේ ඇසයි, රූපයයි, චක්කු විඥානයයි. මේ තුන් දෙනාගේ එකතුව තමයි තින්නම් සංගති පස්සෝ වේදනාව. එතකොට වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. අන්න දැන් ලෝකේ පැවැත්ම යනවා පින්වත්. ඒ නිසා දැන් අපි දන්නව එනම් ඇසයි රූපයයි චක්කු විඥානයයි ඒ තුන් දෙනාගේ එකතුව කියලා කියන්නේ ඇසේ ඉපදීමයි. ඒ ඉපදීම ඇති වෙනකොටම වේදනා සංඥා සංකාරත් හට ගන්නවා. ඒ ස්පර්ශ වුණු දේ අනුව විඳිනවා. ඒ දේ හඳුන ගන්නවා. ඒ දේට අදාළව චේතනා පහළ කරනවා. එහෙනම් අපි දන්නවා ආයතනයක් ඉපදුනා කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි වේදනාවයි සංඥාවයි සංඛාරයයි නේ ඒ ටික නේද එහෙනම් මේ ස්කන්ධයන් පහක පහළවීම ඔන්න හොඳට කල්පනා කරන්නකෝ. ඇස ඉපදුනා කියන්නේ જાතියයි. ජාතිය හටගත්ත කියලා කියන්නේ ස්කන්ධයන් පහක පහළවීමයි. ඒ ස්කන්ධයන් පහ නිසියයුරින් නොදැක්ක නිසා ඒකට ඇල්මක් ඇති වුණා. ඒක අපි කියන උපාදාන වුණා. ඒකට අපි කියන පංච උපාදානස්කන්ධය. මොකද්ද පංච උපාදානස්කන්ධය? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය කතා කරන්න. සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ ස්කන්ධයන් පහක පහළ වීම කියන්නේ ಜಾතියයි. එතකොට පින්නන්නේ මේ පහේ පහළ වීම ಜಾතියයි ඒ පහළ වුණු සැනෙන්ම ඒක මොකද්ද වෙන්නේ? බිඳෙනවා. ඒ නැති වෙනවා. ඒකට අපි කියනවා මරණය කියලා. එහෙනම් ඔබ දැනගන්න ඕනේ එහෙනම් ඔබ දැක ගන්න ඕන ඒ ස්කන්ධයන් බිඳී යාම කියන්නේ මරණයයි. ඔන්න මරණයයි. එතකොට එහෙනම් එහෙනම් අපි දැන් නුවණින් අවබෝධ කරොත් ආයතනයක් උපදිනවා කියන්නේ ජාතියයි. ඉපදුන ආයතනේ නැති වෙනවා කියන්නේ මරණයයි. එතකොට දැන් ඔබ දැනගන්න අනිත් තව කාරණාවක් ආයතනයක් ඉපදුනා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමයි. ආයතනේ නිරුද්ධුනා කියන්නේ ඒ පහළ ස්කන්ධයන් නිරුද්ධ වීමයි. එහෙනම් පින්වත්නි දැන් ඔබට මෙන්න මෙහෙම දෙයක් හසු වෙන්න ඕන. පින්වත්නි දැන් ඔබට ආයතනයක් පහළ වීම කියන්නේ જાතිය නම් දැන් උපදිනවා කියනකොට මේ බබෙක් ඉපදෙනවා ලදරුවෙක් ඉපදෙනවා කියන සංකල්පයක් නෙමෙයි අපිට හිතට පහළ වෙන්න ඕන ඉපදුනා කියනකොට කුමක්ද පහළ වෙන්න ඕන උපාදානස්කන්ධයන්ගේ පහළ වීමයි යම් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකෙක් ආයතනයන්ගේ පහළවීම කියලා දකිනකොට එයා දැක්කොත් ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දකින ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා එතකොට එහෙනම් පහළ වුණේ ස්කන්ධයන් නැති වුණේ ස්කන්ධයන් එතකොට මේ ස්කන්ධය එතකොට ඒකට අපි ආස කරයිද ඒකට අපි දේශ කරයිද කරයිද? නෑ. ඇයි? එහෙනම් දැන් අපි ආස කරන්නේ ඇයි? ඇසෙන් දකින රූපයට අපි ඇලුම් කරනවා. ඇයි ඇලුම් කරන්නේ? අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රය කිව්වාගේ විද්‍යාව නැති නිසා පිරිසුදු උනේ නැහැ. විද්‍යාව කියන්නේ මේකේ අවිද්‍යාවෙන් තොර වෙලා චතුරාර්ය සත්‍ය දැනගත්ත කියන්නේ විද්‍යාව පහළ වුණා. විද්‍යාව පහළ වෙනකොට යථාර්ථය දකිනවා. යථාර්ථය දකිනකොට අපි පිරිසුදුයි. කුමකින්ද පිරිසුදුනේ? කෙලෙස් කඳු වලින් පිරිසුදු වෙනවා. එහෙම නැති වුණ දැන් අපි ආයතනයක් පහළ වෙන විට ස්කන්ධයන්ගේ පහළවීම කියලා දැක්කොත් එතන සත්පුජ්‍යලාත්ම කියන සංකල්පයක් අපිට හිතට එනවද? එනවද? එනවද? කතා කරන්න. එහෙම එනවද? නෑ මේ. එහෙමෙන්ද නෑ. එහෙනම් මම මගේ මගේ ආත්මය. මම කියන්නේ මානය, මගේ කියන්නේ තණ්හාව, මගේ ආත්මය කියන්නේ දෘෂ්ටිය. එහෙනම් තණ්හා මාන දිට්ටි. ඒ කියන්නේ ප්‍රපංච ධර්ම. ප්‍රපංච ධර්ම කියන්නේ ප්‍රමාද කරන ධර්ම. කුමකට ප්‍රමාද කරනවද? කුමකටද ප්‍රමාද කරන්නේ? අන්න විද්‍යාවට ප්‍රමාද කරනවා. ධර්මයට ප්‍රමාද කරනවා. සීලයට ප්‍රමාද කරනවා. යෝනිසෝ මනසිකාරයට ප්‍රමාද කරනවා. අන් ඒ ප්‍රමාද කරන නිසා ප්‍රපංච ධර්ම එහෙනම් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වර්තමානයේ තුල දැක්කනම් හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා කියන එක දැක්කනම් එයා පින්වත්නි ඒකට ඇලුම් කරන්නේ නෑ. ඒකට द्वेष කරන්නේ නෑ. බලන්නකො එතකොටම පිරිසුදු නැද්ද? පිරිසුදුයි. අපි දකින දසුන තුල රැවටුනොත් තමයි ඒකට තණ්හා කරන්නේ. දකින දසුන තුල රැවටුනොත් තමයි අපි ඒකට ද්වේෂ කරන්නේ. අන්න බලන්නකො. එහෙනම් ද්වේෂ කරන්නේ හෝ තණ්හා කරන්නේ ඒ අපි ආයතනයන් පිළිබඳ ලෝකයේ පිළිබඳ අවබෝධයක් නැති නිසා. ඒ නැති නිසා තමයි අපිට ඒක වෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන ඔන්න දැන් ඔබ බුද්ධිමත් වෙන්න ආයතනයක් පහළ වුණා කියන්නේ ಜಾතියයි. පහළ වුණේ ආයතනයේ හේතු ගැටීම නිසා. හේතු ගැටීම නිසා පහළ වුණා නම් ඒ හේතු ගැටීම නැති වෙනකොටම පහළ වෙච්ච ආයතනය නිරුද්ධයි. අන්න බලන්න. නිරුද්ධයි. එහෙම දකින ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඒ දැක්ක දේ බලන්න ඕන කියලා වර්තමානයේ ගැන සිහින මවනවද? අනේ ඒ අපි හිතමු දැන් මෙහෙම යමෙක් දැක්ක කොහේ හරි යන විට මොකක් ලස්සන රූපයක් ඊට පස්සේ මේ ලස්සන රූපෙට මෙයා ආස හිතුණා. මෙයා දැක්කේ නෑ දැන් වර්තමානයේ තුල කුමක්ද සිදුුනේ කියලා. ආස හිතලා එයාට හිතෙනවා හෙටත් මේක මුණ ගැහෙන්නේ නැත්නම් හෙටත් මේක දකින්න නැත්නම් හෙටත් මෙයත් එක්ක කතා කරන්න නැත්නම් ඇයි? එයා දන්නේ නැහැ හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධුණා කියන ධර්මතාවය දන්නේ නැහැ. විද්‍යාව නැහැ. පිරිසුදුනේ නැහැ. ධර්මය ලැබුණේ නැහැ. ඒක නිසා අන්න දැන් මෙයා කුමක්ද කරන්නේ? අන්න නුවණ නැති පුරුෂයෙක් වුණොත්, අභිවෘද්ධිය දකින්නේ නැති පුරුෂයෙක් වුණොත්, යෝනිසෝ මානසිකාරය යෙදෙන්නේ නැති පුරුෂයෙක් වුණොත් අන්න හෙටක් දකින්න ඕකට සූදානම් වෙනවා. ඒ නිසා ඔබට තියෙන්නේ පින්වත්නි මේ ලෝකේ බුදුරජාන් වහන්සේ නමක් ඇතිකල්ලිත් නැතිකල්ලිත් පවතින ධර්මතාවය තමයි උන්වයි ධර්මතාවය. එහෙනම් අපි දැන් දන්නවා ආයතනයක් පහළ වුණා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමයි ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ පංච උපාදානස්කන්ධයේ පහළවීමයි ඔබ දන්නවා පංච උපාදානස්කන්ධයේ පහළනා කියන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා සුඛාද දුක්ඛාද ඒ දුක්ඛා එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි කෙටියෙන් පවසනවා නම් පංච උපාදානස්කන්ධයේ පහළවීම කියලා කියන්නේ කුමක් කියලාද දුකයි කියලා. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න ඇස ඉපදුනා කියන්නේ කන ඉපදුනා කියන්නේ නාසය ඉපදුනා කියන්නේ පංච පාදානස්කන්ධයයි පහළ වුනේ. ඒ කියන්නේ කුමක්ද පහළ වුනේ? දැන් නුවණින් විමසන්න කුමක්ද පහළ වුනේ? කතා කරන්න. මොකක්ද පහළ වුනේ? දුකයි පහළ වුනේ. ඒ ආයතනයක් පහළ වීම යනු පංච උපාදානස්කන්ධයේ පහළ වීමයි. පංච උපාදානස්කන්ධ බුදුජානකස්ත කරන සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් ආයතනයක් පහළ වුණා කියන්නේ පංච උපාදානස්කන්ධේ නම් පහළ වුණේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුක නම් එහෙනම් ආයතනයක් පහළ වුණා කියන්නේ කුමක්ද පහළුනේ? කුමක්ද පහළුනේ? දුක්ඛයි පහළ වුණේ. එතකොට දැන් ඔබ කුමක්ද කරන්නේ? ආන්න පහළ වුණු ආයතනේ දැකපු රූපය මම මගේ මගේ ආත්මය කියලා හිතනවනේ. ඒ දැකපු රූපය නැවත බලන්න කියලා හිතනවනේ. ඒ දැකපු රූපය බලන්න කියලා නැවත හිතනවා කියනකොටම එහෙනම් ඒ කුමක්ද දැන් පහළ වෙලා තියෙන පංච උපාදානසය. දැන් කුමක්ද ඔබ නැවත බලන්න උත්සාහ දරන්නේ? පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ කුමක්ද නැවත බලන්න උත්සාහ දරන්නේ? දුක්ඛ. අන්න බලන්නකො. එහෙනම් දැන් ඔබ දන්නේම නැතුව මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ කුමක්ද? දුක්ඛ මම දුක්ඛ මගේ දුක්ඛ මගේ ආත්මයම කරගන්න හදනවා. දෙයනේ බලන්නකො කොච්චර පටලවිල්ලකද කියලා. එතකොට දැන් ඔබ මෙහෙම කල්පනා කරනවා සාමාන්‍යයෙන් පින්වන්නේ කිසිඳු කෙනෙකුට මේ ආයතනය ගැටෙනකොට හටගන්නවා ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ඒ තුන ස්පර්ශනකට වේදනා. දැන් ඔය ඇතිවෙන ක්‍රියාදාමයේ කාටවත් නතර කරන්න බෑ. වේදනාව ඒක නතර කරන්න බෑ. සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ම සුඛ වේදනාවක් හෝ යන්න පුළුවන් එතෙන්ට එනවා. ඇයි හේතුව මේ ඇස කියන්නේ පුරාණ කර්මයක්. ඒ කර්මයේ විපාකය තමයි අපිට ලැබෙන්නේ. බලන ඇහෙන් බලනකොට දැන් අපිට රූපයක් පේනවා. පෙනෙනවනේ මොකද ඒ පෙනෙන්නේ ඇසෙන් බලනකොට පින්වත්නි රූපයක් පෙනෙනවා කියන්නේ ඇස යනු රූප දැකීමේ ධර්මතාවයයි. කන යනු ශබ්ද ඇසීමේ ධර්මතාවයයි. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇසෙන් රූපය බලලා එතන රැවටුණු ඔබ දැන් කුමක්ද කරන්නේ? දැන් මෙන්න හිතට ඒක ගෙනිහිල්ලා මනෝ ධාතුව තුලත් ඕක තැම්පත් කරනවා අවිද්‍යාව සහගතවම. එහෙම තැම්පත් කරාට පස්සේ දැන් ඔන්න ඔබ බාහිර රැවටුණා. දැන් මෙන්න ඇතුළෙත් රැවටිලා. දැන් ඊට පස්සේ ඔබ කරන්නේ මොකද්ද? නැවත ඒ දේ බලන්න ඇතනම් කියලා ආයතන උපද්දවනවා. ආයතන උපද්දවනවා. හැබැයි මතක තියන්න ඇස දැන් රූපේ දකිනකොට කර්මයක්වත් පිනක් පවක්වත් වෙන්නේ නැහැ. පින්පව් හෝ කුසල් අකුසල් හෝ වෙන්නේ ඇසෙන් නෙමෙයි ඒක මනෝ ධාතුවට ගිහිල්ලා එතනින් නැවත අපිට ක්‍රියාත්මක වෙනකොට. දැන් ඔබ මෙහෙම දෙයක් හිතනකොට දැන් ඔය කිව් දේ තේරුන්නේ නැත්නම් දැන් ඕගොල්ලෝගේ ඥාති හිතයිසී කෙනෙක් මිය පරලෝ ගිහිපු කෙනෙක් ගැන මතකයක් තියෙනවනේ. අනේ දැන් ඔබට හිතෙනුනේ ඇත්තටම දැන් මතක් වෙනකොට එයා ඉන්න වගේ මතක් වෙනවනේ. නැත්තම් මැරිලා තිබුණු ඒ ස්වභාවය හෝ මතක් වෙනවනේ. එහෙම මතක් වෙන්නේ ඇත්තටම දැන් ඔබ ගත්තොත් දැන් ඔබට එහෙම මතක් වෙන්නේ ඒ පුජ්‍යලය දැන් දැකලද? දැන් දැකලද? කතා කරන්නේ දැකලද? නෑ. එහෙනම් දැකපු වගේ දැන් ඔබට එහෙම හිතෙනවද? හිතනවද? ඔව්. එතෙන් එහෙනම් කුමක් දැකලාද දැන් හිතෙන්නේ? කුමක්ද දැන් ඔබ දකින්නේ? කුමක්ද දැන් ඔබ දකින්නේ? පංච උපාදානස්කන්ධයයි. අන්න බලන්න. දැන් ඔබ පෙර ඒ පංච උපාදානස්කන්ධය මෙන්න දැන් දකිනවා. දැකලා ඉවර වෙලා දැන් ඔන්න ඒකට ඒක අනුව විතර්ක පහල කරනවා. විතර්ක පහල කරලා දැන් මොකද කරන්නේ? මෙන්න hina වෙනවා. මෙන්න අඬනවා අඬනව හෝ සිනාසෙනව වෙනවා. ඒ දෙකම වෙන්නේ කුමක් අරඹයාද? ආන්න අර උපාදානස්කන්ධ පංචකය නිසා. ඒ කියන්නේ තවත් විදිහකින් මෙහෙම හිතන්නකෝ. ඔබට ඊයේ පෙර ඉද හෝ වෙච්ච දෙයක් දැන් හිතන්නකෝ. නැත්තම් දැන් ඔබට gederම වෙනවනේ. gederම. එතකොට ඇත්තටම ඔබ නුවණින් කල්පනා කරන්න පින්වත් මේ gedera ගැන මතක් වෙන්නේ ඒ දැන් gedera දැන් දැකලද මේ මොහොතේ දැකලද? නෑ. ඒක මනෝමය ක්‍රියාවලියක් නේද? නේද? එහෙනම් මනෝමය ක්‍රියාවලියක් අපිට පේන්නේ. ඒ මනෝමය ක්‍රියාවලිය ඇත්තයි කියලා හිතාගෙන දැන් අපි කුබය වෙනවා. ගෙදරට හොරු පැනලක් දන්නෙත් නෑ. මොනව හරි වෙලක් දන්නෙත් නෑ. දැන් එක්ක දුක් වෙනවා, එක්ක සතුටු වෙනවා. දැන් සතුටු වෙන්නේ ගේ දැකලවත් කුමක්වත් නෙමෙයි. අර පංච උපාදානස්කන්ධයත් එක තමයි අපි මේ ගන් දෙනුව කරන්නේ. එහෙනම් ඔබ ඔබ දැනගන්න ඔබ දැකගන්න මෙහෙම දෙයක් පින්වත්නි ඒ අතීතන්තය නැවත සිහි කරනවා කියන්නේ නිරුද්ධ වී ගිය අතීතන්තය නැවත සිහි කරනවා කියන්නේ භවයයි හදන්නේ ඔන්න භවය දැන් ඔබ නිරුද්ධ වී ගිය අතීතන්තය සිහි කරනවා කියන්නේ භවයයි හදන්නේ ඒ භවය හදුව කියන්නේ මොකද්ද භවපච්චයා ජාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඇත්තටම දැන් ඔබට එවැනි සිදුවීමක් මතක් වුණා කියන්දකෝ. දැන් ඔන්න භවය හටගත්තනේ. දැන් ඒක තුල අපිට තියෙන්නේ දැන් දුකක් නෙමෙයිද? දුකක්මයි දැන් තියෙන්නේ. අන්න බලන්නකෝ. දුක් රසක ආරම්භය හටගන්නවා ඒ හරහා. එහෙනම් පින්වත්නි ආයතනයන්ගේ පහළවීම කියන්නේ ජාතියයි ආයතනයන්ගේ බිඳී යාම කියන්නේ මරණයයි එහෙනම් මෙය අවබෝධ කරගන්න මේක තමයි පින්වත්නි නුවණින් විමසන්න යෝනිසෝ මානසිකාරය එතකොට ඔබ පිරිසුදු වෙන්නේ නැද්ද අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයෙකු වගේ ඔබ පිරිසුදු වෙන්නේ නැද්ද දැන් ඔබ ඒ දකින දසුනට සැපයි හොඳයි කියලා ඒක පස්සේ දුවන්න යන්න හිතනවද නෑ. ඇයි එහෙම හිතන්නේ නැත්තේ? දෙයනේ මේ පහළ වුණේ ස්කන්ධයන් ටිකක් නෙවෙයි කියලා හිතනකොට ඒක පස්සේ දුවන්න යන්න හිතෙන්නේ නෑ. එයා ගහන්න මරන්න කියලා හිතෙන්නේ නෑ. මුකුත් කරන්න හිතෙන්නේ නෑ. එතකොට අන්න බලන්නකෝ අපේ කෙලෙස් වලින් නිදහස් කරගන්න පුළුවන් කමල් ලැබෙනවා. පිරිසුදු භාවයට පත් වෙනවා. ඒක තමයි විද්‍යාව පහළ ඒක තමයි ධහම පහළ එතකොටම මේ මොහොතේම ඔබට සීලයක් රැකිලා නැද්ද? නැද්ද? සීල් සිල් රැකිලා. සීලයක් කියලා. අන්න බලන්න දිව්‍ය සෝතාපන්න වෙච්ච දිව්‍ය පුත්‍රයෙක් වුණත් බලන්නකෝ යා දැනගෙනපු ස්වභාවය කොච්චර වටිනවද කියන එක. නේ? ඒ නිසා ඔබටත් තියෙන්නේ පින්වත්නි කුමක්ද? මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ සම්පන්න අවස්ථාවක් මේ තියෙන්නේ. ඒ නිසා ඔබ පිරිසුදු වෙන්න. ඔබට පිරිසුදු වෙන්න නම් දැක්ම පිරිසුදු කරගන්න ඕන. දැක්ම පිරිසුදු කරගත්තොත් නිවැරදි දැක්මකට ආවේ නැති වුණොත් පින්වත්නි මේ ගෞතම සාසනයේ පිහිට ඔබ සතුව නෑ. ඔබ ගෞතම සාසනයට අයිති නෑ. නිවැරදි දැක්මකට නොආවොත් ඔබ ගෞතම සාසනයට අයිති නෑ. සම්මා දිට්ඨි සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මහණෙනි සාසනයට ඇතුළු වුණු කෙනා වෙන්නේ සම්මා දිට්ඨිය උපදවාගත් කෙනා. සම්මාදිට්ඨිය උපදවාගත්ත කියන්නේ ලෝකේ යථාර්ථය දැක්ක කෙනයි. ලෝකේ යථාර්ථය දැක්ක කෙනා කියන්නේ ආයතනයන්ගේ ඉපදීම දැක්ක කෙනයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ආදීනවේ ඒ ටික දැක්ක කෙනයි. නැත්නම් හේතුඵල ධම දැක්ක කෙනයි. ඒ නිසා ඔබට තියෙන්නේ මේ ලැබුණු ශ්‍රේෂ්ඨ සම්පන්න මේ ජීවිතය තුළ ඔබ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදනල්ල. ඒ නිසා විශේෂයෙන්ම කල්පනා කරගන්න අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය තිරනමුණු ලබන්නේ පිටකෝට්ටේ රජමහා විහාර පාරේ අංක 80 එක නිවසේ පදිංචි සුනිල් අමරනායක මහතා සහ මාලනී අමරනායක මහත්මියගේ දායකත්වයෙන් ඒ ඇත්තන් මේ කටයුත්ත සිදු කරන්නේ සුනිල් අමරනායක මහතාගේ නැසී ගිය පියාණන් වන පීඩීඊද සිල්වා මහතාට සහ නැසී ගිය මෑණියන් වන PMK මිසිනෝනා මහත්මියට මේ පින් අනුමෝදන් කරමි එතුමන්ලාගේ සංසාරික ජීවිතයේ සුවපත් වේවා කියන අදහස පෙරදැඩි කරගෙන ඒ වගේම මාල්නී අමරනායක මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන් වන ආවිස් කෝට්ටගේ පියාණන් සහ ඩී.ඩී. කරුණාවති මෑණියන්ට නිරෝගී සුව සහ සුවපත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් අසනීපයෙන් සිටින සුනිල් අමරනායක මහතා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා දෙපාර්ශ්වයේම සියලු නෑහිත මිතුරන් සහ මෙම ධර්ම දානයට සහභාගී වූ සියලු දෙනාගේ ජීවිතවලට සියලු යහපත සපත ආරක්ෂා උදා වේවා සියලු ධාර්මික අදහස් සිතූ පැතූ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා වහවහ සිව්සස් අවබෝධ වීමෙන් සාන්ත වූ ප්‍රණීත වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියන අදහසත් පෙරදැරි කරගෙන ඒ වගේම අපවත් වී වදාළ පූජ්‍ය පාන්දුර ආර්ය ධම්ම ස්වාමින් වහන්සේට නිවන් අවබෝධයේ පිණසත් මේ කුසල කර්මය හේතු වේවා මේ පින් අතිපූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණසම හේතු වේවා තව නොබෝ කාලයක් මේ සිදු කරගෙන යන අමිල ශාසනික සේවාව පවත්වාගෙන යාම සඳහා සියලු සත්‍ය ධෛර්යය නුවඩුව ලැබේවා ලෝකෝත්තර නිවනම ලැබේවා කියන අදහසත් පෙරදැඩි කරගෙන තමයි මේ පින්වත් පිරිස මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසා කල්පනා කරගන්න පින්වත්නි අද වෙලාවේ හැටියට අපිට අද වෙලාවේ පොඩි අඩුවක් ලැබුණා මොකද මේ හිතියක් කාර්ය බහුලයි මේ මොහොත. ඒ නිසා දැන් ඔබ කල්පනා කරගන්න කෙටියෙන් වුණත් වැදගත් ධර්ම දේශනා කොටසක් ඔබට විස්තර කරන්නට යෙදුනා. ඒ නිසා මේ සද්ධර්මය අහපු ඔබ අප හැමදෙනාටමත් මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා. ඒ වගේම කල්පනා කරගන්න පින් කැමති සියලු දෙවි දේවතාවුන් මේ පින්පෙත් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම ශාසනයත් ඔබ අපවත් හැමදෙනාමත් ආරක්ෂා කර දේවා කියලා. මේ සම්බන්ධ වුණු හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වීම පිණිස හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තිරුවන් සරණයි අනාථපිණ්ඩික සූත්‍රය ඇසුරු කරගෙනයි මේ උතුම් ධර්මදේශනාව පැවැත්වුවේ. පිටකොට්ටේ රජමහා විහාරපාරේ අංක 80න් 1 නිවසේහි පදිංචි සුනිල් අමරනායක මහතා සහ මාලනී අමරනායක මහත්මියගේ දායකත්වයෙන් අද මේ ධර්මදේශනාව සඳහා ඔවුන් තමන්ගේ සදැහැති දායකත්වය ලබා දුන්නා. දැන් අද දායකත්වය ලබාගත් සුපින්නතුන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන මොහොත ඉතින් කාලය කෙමින් කෙමින් ගෙවී යනවා. තව පැය කිහිපයකින් අප සූදානම් අද ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට සජීවීව විසිරුවා හරින්න සූදානමින් සිටින ඒ පෙරහැර මංගල්‍යය ඔබ වෙත ගෙන එන්න ඒ බලාපොරොත්තුවත් ඇතුව අපි සූත්‍ර ධර්ම දේශනාවෙන් සමුගන්නට සූදානම් වෙන්නේ ආරාධනය කරනවා රැඳී සිටින්න බෞද්ධ රූපවාහිනිය සමගින් ඔබට සම්මා සම්බුදු සරණයි Thank you.